ඒකට හේතුව හැටියට මම කිව්වේ අපි ජීවත් වෙන වටපිටාව අපි ඉන්න තැන ඉඳලා යන්න ඒ වටපිටාවේ තියෙන කාරණා පිළිබඳ තියෙන දැනුම අපිට නැතිකම. විශේෂයෙන් මතක් කළේ දැන් ගැඹුරු දර්ශනයක් අපි අහුවට කතා කළාට ඊට පස්සේ අපි ගාව තියෙන දැනුම් කොටසක් තියෙනවා. දැන් ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුපාද වගේ ධර්මයන් පිළිබඳ දැනුමක් තිබුණොත් තමයි අපිට මේ කතා කරන දර්ශනය දකින්න පුළුවන්. විද්‍යාත්මක අවස්ථාවකදී ආනන්ද ආම්බුරන්ට දේශනා කරනවා ආනන්ද මේ යම් කිසි දුකක් තියෙනවා නම් මේ ලෝකේ ඒ හැම දුකක්ම ඇති වෙන්නේ බාලයට යම් කිසි විපතක් ඇති වෙනවා නම් ඒ හැම විපතක්ම තියෙන්නේ බාලයට යම් කිසි උපද්‍රවයක් ඇති වෙනවා නම් ඒ හැම උපද්‍රවයක්ම ඇති වෙන්නේ බාලයාට. ඒ නිසා මෙහිදී විමසා බලා කටයුතු කරන පඬිතෙක් වෙන්න ඕනේ. පඬිතයන්ට ඇති වෙන දුකකුත් නැහැ, විපතකුත් නැහැ, උපද්‍රවයකුත් නැහැ, දුකකුත් නැහැ. එතකොට ආනන්ද හමුදුහන ස්වාමීන් වහන්සේ කෙසේ විමසා බලා පඬිතෙක් වෙන්නද? ආනන්ද ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්ච සමුපාද වශයෙන් විමසා බලා පඬිතෙක් වෙන්න කියනවා මේ බුදුහාමුදුරු දේශනා කළ සම්මාදිට්ඨිය නැත්නම් දර්ශනේ චතුරාර්ය සත්‍ය දර්ශනය කියනකොට වෙන මොකුත් නෙවෙයි චතුරාර්ය සත්‍යමයි අපි ඒක එක පරියායන් වලට ක්‍රම වලට මතක් කළාට ඒ දර්ශනය ඉගෙන ගත්තාම ඒ ඉගෙනගත් දේ ඒ දර්ශනය අපිට දකින්න පුළුවන් වෙනවා. අපි තුලින් දැන අවබෝධ කරන වාසය කරන්න පුළුවන් වෙන්නේ මේ ස්කන්ධ ධාතු ආයතන කියන ධර්මතා ටික තේරුම් කරගත්තා. එතකොට ඒ ස්කන්ධ ධාතු ආයතන ගැන අපිට වෙන වෙනම දැනගන්න ඕනේ විශේෂයෙන්ම ස්කන්ධ කිව්වහම දැන් පංච උපාදාන ස්කන්ධය එතකොට ආයතන කිව්වහම මේ 12 ආයතන ධාතු කිව්වහම ධාතු අටලොස් අටලොස් ගැන 18ක් තියෙනවා ධාතු ගැන ඒවැ නම් වලින් කියන අර්ථය එතකොට ඒ ඒ කාරණා වලින් කියන ධර්මතා අපේ ජීවිතෙන් දකින්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව අපිට මුලින්ම කාම භූමියේ ඉන්න කෙනාට දැඩි සංයෝජනයක් තියෙන්නේ රූපය ගැන. එතකොට මෙන්න මේ රූපය ගැන ඉස්සෙල්ලා හොඳට අවබෝධයක් ඇති කරගන්න ඕනේ. රූපය ගැන අවබෝධයක් ඇති කරගන්නකොට නාම ධර්ම ප්‍රකට වෙන්නේ ඉබේම. අපි හිතාගෙන ඉන්නේ නාම ධර්ම තේරුම් කරගන්න අපිට පහසුයි මේ මේ රූපේ තේරුම් කරගන්න පහසුයි නාම ධර්ම අපහසුයි කියලා. මට හිතෙන්නේ ඒක අනිත් පැත්ත රූපේ තේරුම් කරගන්න අපහසුයි නාම ධර්ම තේරුම් කරගන්න පහසුයි කියලා. මොකද රූපය අවබෝධ කරගත්තොත් අනාගාමී වෙනවා. රූපය පිළිසඳ දැකපු දවසට කබලින්ක ආහාරය පිළිසඳ දැනගත්තොත් න ආගාමී. න ආගාමී කියන්නේ මේ ලෝකේ නැවතෙන්නේ නැහැ. ඒ හින්දා අනාගාමී කියනවා. ආගාමී කියන්නේ නැවත එනවා මේ ලෝකෙට. නාගාමී කියන්නේ අනාගාමී කියන්නේ නැවතෙන්නේ නැහැ. මව කුසල නැහි ජාතු ගබ්බසෙයම් පුනරේති. නැවත මව කුසලට එන්නේ නැහැ. එතකොට ඒ රූපය ගැන ඉගෙන ගන්න බොහෝයි. ගොඩාක් දේවල් තියෙනවා. අපි යම් කිසි සතුරෙක් එක්ක යුද්ධයකට යනකොට අපි ගාව තියෙන ආයුධ බලවත් නම් ඒ ආයුධ වල බලවත් ආයුධ නෙවෙයි නෙවෙයි ආකාරයට පහර දෙන්න පුළුවන් ඒවා තියෙනවා නම් යුද්ධය දිනන්න පහසුයි. ඒ වගේ දැන් මේ මාර යුද්ධයට තියෙන ආයුධ තමයි අපිට මේ ධර්ම ගැන තියෙන දැනුම. සන්නාහ කම්මාර රණේ විශේෂං මාර යුද්ධයට සන්නාහකයක් වගේ මේ ධර්ම වෙඩි නොවදින ඇඳුමක් වගේ. ඒ වගේම අපි නොදන්න නොදැක්ක පුද්ගලයෙක්ව හොයන්ට යනවා නම් ඒ අපි හොයන්ට යන පුද්ගලයාගේ විස්තර ටික ඉස්සෙල්ලා අපි දැනගෙන තියෙන්න ඕන. එයාගේ ලක්ෂණ ටික දැනගෙන තියෙන්න ඕන. ඒ පුද්ගලයා ගැන දන්න විස්තර ටික දැනුම පුද්ගලයා හෝ ස්ථානයක් හෝ හොයන්න යනවා නම් ඒ වටපිටාවේ අපි ගාව තියෙන දැනුම වැඩි තරමට ඒ පුද්ගලයා නැත්තම් ස්ථාන හොයාගන්න අපිට පහසුයි. නේද? ඒ වගේ අපි ටිකක් අද මේ රූපය ගැන කතා කරමු. ගැඹුරු දහම් කරුණකුත් උනන් අහන්න පුළුවන්. මේකෙන් කතා කරනකොට ඉබේම ගැඹුරු දහමුත් එනවා. මොකද මේ රූපය ගැන කතා කරන්න ගියාම අපිට නාම ධර්ම ඉබේම හසු වෙනවා. කතා කරන්න පුළුවන්. මේ එකට තමයි මේ ධම්ම අභිධර්ම පිටකේ මේ ධම්ම සංග්‍රහණය ප්‍රකරණය කියන ප්‍රකරණයේ තියෙන්නේ සතර පරමාර්ථ ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ කොටසක් වෙනලා තියෙනවා චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා හතරක් පරමත්ත කියලා කියන්නේ බෙදලා බෙදලා යමක් නොබෙදිය හැකි තැනකට යනවනම් ආපහු බෙදන්න බැරි තැනකට යනවනම් අන්න ඒකට කියනවා අර්ථයක් පරමාර්ථයක් කියලා. යථාර්ථයක් කියලා. ඉතින් මේ සංකත අසංකත කියන ධර්මතා ඔක්කොම එකට ලුගන්නලා කැටි කරලා මේ සතර පරමාර්ථ ධර්මයන් දේශනා කරලා තියෙනවා. අභිධර්මයේදී මේ සතර පරමාර්ථ ධර්මයන් ගැන නුවණ තමයි අපිට ඇති කරලා දෙන්නේ. විශේෂයෙන්ම චිත්ත සහ රූප කියන කොටස් දෙක හොඳට පෙන්වලා තියෙනවා මේ ධම්මසංගණේ. මේ ධම්මසංගණේ ප්‍රකරණය ඉගෙනගත්ත පමණකින් කියන චුල්ලසෝතාපන්නයි කියලා. එතන සෝවාන් වුණා වගේ කියනවා. ඈ එච්චරට වටිනවා. ඉතින් අභිධර්මය අමාරුයි කියලා කියන්නේ ගොඩක් දෙනෙක් ඒකේ ප්‍රභේදගත ගතිය නිසා. දැන් නමුත් කෙටියෙන් ගත්තාම අභිධර්මය තමයි ලේසි. අපි කියමු දැන් ඕගොල්ලෝ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා සූත්‍ර ක්‍රමයට මේ පංච උපාදාන ස්කන්ධය පංචස්කන්ධය ගැන ඉගෙන ගන්න. ඉගෙන ගත්තට රූපය කියන්නේ මොකද්ද? කියලා අපි ජීවිතෙන් හඳුනන්නේ නැහැ. ඊට පස්සේ මේ අභිධර්මයෙන් කරන්නේ ඒ රූපය මොකද්ද කියන එක ලෙහන්න පුළුවන් තරම් ලෙහෙලා. ලිහිල් කරන්න පුළුවන් තරම් ලිහිල් කළා. පැහැදිලි කරන්න පුළුවන් තරම් පැහැදිලි කළා. විසිරවන්න පුළුවන් තරම් විසිරවලා. පෙන්වන එක. මේ අභිධර්ම ධම්මසංගමේ තියෙන රූප ටික පෙන්වන ටිකෙන් හැර වෙන රූප නැහැ. ඒ ටික ඉගෙන ගත්තාම දැනගත්තාම එයා රූපය ගැන තියෙන ඔක්කොම ටික දන්නවා. එතකොට එයාට පුළුවන් ඒ ඒ අවස්ථාවට ඒ ඒ තැන්වලට රූපය හම්බ වෙනකොට ඒ ගැන නුවණ ගෙනහිල්ලා ඒ රූපය අවබෝධ කරගෙන රූපය අනුව යන කෙලෙසුන්ගෙන් මිදෙන්න පුළුවන්. මේ ඒ නිසා මේ ධම්මසංගණයේ තියෙන කොටස් වලින් අපි මුලින්ම මේ රූප කාණ්ඩය ටිකක් ඉගෙන ගමු. එක දවසකට නම් අපිට ඉගෙන ගන්න අමාරුයි. ටිකක් පාඩමක් හැටියට පොයෙන් පොයටවත් දිගටම යම් ඊට පස්සේ පුළුවන් අපිට නාම ධර්ම ඉගෙන ගන්න. මේක අමාරු නෙමෙයි. යමක් පහසු අර්ථය හඟවා තනි වචනකින් කියන එකද ඒක හොඳට ලෙහෙල ලෙහෙල දිග කරලා පෙන්වන්න එකද අමාරු. පහ තේරුම් කරගන්න පහසු කෝකද? ලෙහෙල ලෙහෙල පෙන්වන්න එක නේද? දැන් අපි කියමු තීක්ෂණ ප්‍රඥාවක් තියෙන නුවණක් තියෙන සරිත් මහ රහතන් වහන්සේට නම් සාරිපුත්ත රූපයේත් තියෙන තණ්හාව අතහැර යුතුයි කිව්වනම් ඇති. දන්නවා. එතකොට මේ ඔක්කොම ඉබේම ඒ නුවණට එනවා. ඒක හැමෝටම හරියන්නේ නැහැ. එතකොට නෝන අඩු කෙනාට මොකද වෙන්නේ? ඒක ලෙහෙලා පෙන්වන්නට වෙනවා. රූපේ තව ටිකක් ලෙහෙලා ලෙහෙලා ලෙහෙලා පෙන්වන්න. මේකෙදි අභිධර්මයේ උගන්වන කෙනාටයි ප්‍රඥාව හොඳට තියෙන්න වෙන්නේ. අපි හිතන්නේ අභිධර්මයේ ඉගෙන ගන්න නම් ගොඩාක් ප්‍රඥාව තියෙන්න ඕනේ හැමෝටම බෑ කියලා. උගන්වන කෙනාට හොඳට හැකියාවක් තිබුණොත් ඉගෙන ගන්න කෙනාට ඒ නුවණ ගන්න එක අපහසු නෑ. ඉගෙන ගන්න කෙනාට මුළු අභිධර්මයම නුවණ ඕනේ නෑ. එහෙමනම් ඉගෙන ගන්න දෙයක් නෑනේ. ඉතින් ලෙහෙල ලෙහෙල පෙන්වුවාම එයාට බොහොම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ මට හිතෙන්නේ සූත්‍ර ඒකෙන් පෙන්වන කාරණාවට වඩා අර්ථය සරලයි අභිධර්මයේ තනකොට මේකේ අර්ථය දෙහෙල ගන්න පුළුවන් අපේ ජීවිතේ. ඒ කියන්නේ අපේ ජීවිතෙන් දකින්න පුළුවන් අපිට අභිධර්ම මට්ටමින් ඉගෙන ගත්තාම ජීවිතෙන් හම්බ වෙනකොට දන්නවා අපි. සූත්‍ර ක්‍රමයට හිත දෙබ්බුවට දන්නේ ඒක කියන්නේ ඔක තියනවා මේ ධර්මය විස්තර කරන ක්‍රම කීපයක් උද්දේශ නිද්දේශ පටිනිද්දේශ කියලා උද්දේශ කියලා කියන්නේ යමක මූලික හැඳින්වීම කියන මාතෘකාව ඊට පස්සේ නිද්දේශය කියලා කියන්නේ ඒ මුල් කරගත් ධර්ම පාඨයේ මදක් විස්තර කරන එක. පටිනිද්දේශය කියලා කියන්නේ හොඳටම විස්තර කරන එක. පැහැදිලි කරනවා. මේ ධම්මසංගමේ තියෙන්නේ රූපය ගැන පටිනිද්දේශය හොඳට විස්තර කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ටික ඉගෙන ගත්තාම තියෙන වාසිය තමයි බිම සක්කාය දිට්ඨිය අතහැරෙනවා. ඒකයි චුල්ලසෝතාපන්න කියලා කියන්නේ දැන් සත්ව පුද්ගල ආත්ම භාවයෙන් කටයුතු කරන අපිට කොච්චර දර්ශනාත්මක යමක් කතා කරන මේ සත්පුද්ගල හැඟීම අතහැරෙන්නේ නමුත් සතර පරමාර්ථ ධර්මයන්ගෙන් ඒක දෙකට බෙදනවා සංකත පරමාර්ථ සහ අසංකත පරමාර්ථ කියලා මේ සංකත පරමාර්ථ ධර්මයන් තේරුම් ගත්තාම චිත්තචෛසික රූප කියන ධර්මතාව ටික පුද්ගලයෙක් කතා කරනවා පුද්ගලයෙක් එක්ක කතා කරනවා අපි කතා කරනවා පුද්ගලයෙක් වැඩ කරනවා කියලා ලෝකය විවහාර කරන තැනක පවතින මෙන්න මේ ටික නේද කියලා නුවණින් අපිට ශනිකව අරගෙන පුළුවන් හැකියාවක් වෙනවා. මේ පුද්ගල භාවය අත්හැරලා පවතින ඇත්ත ඇති හැටි පවතින ධර්මතාවය ගැන අපේ නුවණ ගෙනියන්න පුළුවන්. එතකොට අපිට පුද්ගල භාවය අත්හැරන ධර්මයක් තමයි හැම වෙලේම හම්බ වෙන්නේ. ඒ සඳහා අපි ටිකක් මේ ධම්ම සංගණයේ ඉගෙන ගමු ඈ. මම හැබැයි කිව්වා යෙසටේ පොත් ගේන්න කියලා.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 සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපත් කියන මෙන්න මේ ටිකයි සියලුම රූප කියලා කියන්නේ. කියලා. සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවත්නා රූපය කියන මෙන්න මේ ටික තමයි සියලු රූප කියලා කියන්නේ. එතකොට මෙතනදී මේ සතර මහා ධාතු සහ උපාදාය රූප කියන මේ ටික අපි පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ මේ සතර මහා ධාතු කියලා කියන්නේ මහා ධාතු මහා භූත කියලා අපි කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරට පඨවි කියලා කියන්නේ ලක්ෂණයක්. තද රළු කර්කස ගොරෝසු ලක්ෂණයක්. තමයි කුකුලක ඉඳගෙන ඉන්නවා කියලා අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ පඨවි කියන තදගතිය කියන එකේ දරා ගැනීමේ ලක්ෂණය නිසායි අපිට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ පඨවි කියන කොට ඇහැට පෙනෙන මට්ටමක් හිතාගන්න එපා. ලක්ෂණයකින් ඒ ගතියෙන් දැනෙන ස්වභාවයෙන් අපි තේරුම් කරගන්න ඕනේ. අනිත් ආයතනත් ඉගෙන ගන්නකොට අපිට මේක වැටහෙයි. ආපෝ කියලා කියන්නේ ගලන, වැగిරෙන, බැඳෙන, ඇලෙන ස්වභාවයට. ආපෝ ධාතුව නොවුනනම් කිසිම වෙලාවක මේ වස්තු මේ විදිහට අපිට හදන්න බෑ. හරියට අලු ටිකක් හුලඟකට දැම්මහම පාවෙනවා වගේ මේ ඔක්කොම දුවිලි වගේ පාවේ. මේ ආපෝ ගතිය තියෙන හින්දායි යම් මේ එකට එකට එකට එකට බැඳිලා තියෙන මේ කලාව. ඒ ආධ්‍යාත්මික ශරීරය ඒවා බාහිර ඒවා ඊට පස්සේ තේජෝ තේජෝ කියන්නේ දවන, පවන, දිරවන, පැසවන ස්වභාවයක්. ඒ ස්වභාවය තියෙන නිසායි ඕනෑවට වඩා වැగిරෙන්න යමක් දෙන්නේ නැති තැන් වල වැగిරෙන්නේ නැති ස්වභාවයටපත් වෙන්නේ තේ දිවසනේටයි. එතකොට දිය කරන්න ඕන දෙයක් දිය වෙන්නේ තේජසනිකයි. ඊට පස්සේ වායු කියන ස්වභාවය නිසායි වායු ධාතයේ ස්වභාවය තමයි හමන පිම්බෙන හැකිලෙන සොලවන ස්වභාවය ඒ නිසායි අපිට අතපය එහාට මෙහාට කරන්න පුළුවන් වස්තුන් එහාට මෙහාට කරන්න පුළුවන්කම තියෙනවා. ඔක තමයි සතර මහා ධාතු. ඊට පස්සේ උපාදාය රූප කියලා ටිකක් තියෙනවා. දැන් මූලික මාතෘකාව විතරයි මම විස්තර කරන්න මේකේ නැත්තම් තියෙනවා ගොඩාක් ප්‍රභේද ඒ කියන්නේ ඒකක සංග්‍රහය, ဒုတိ ය සංග්‍රහය, තෘතිය සංග්‍රහය කියලා 10ට යනකම් රූපය ගැන ප්‍රභේද 10 ආකාරකින් උගන්වනවා. මම ඉස්සෙල්ලාම මේ සතර මහා ධාතුවත් උපාදාය රූප කියන ටික උගන්වනවා. ඈ ඊට පස්සේ ඕකටම තව තියෙනවා 11 ආකාරයකින් ඉගෙන ගන්නත් අපිට අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහික දුර ළඟ කියලා. දැන් ඔය මහ භූත රූප හතරයි උපාදාය රූප කියලා තව 23ක් තියෙනවා. 24ක් තියෙන එකෙන් හදේ වස්තු රූපය ගන්නෙ නැහැ. මෙතන පෙන්වන්නේ නැහැ. ධම්මසංගමේ 23ක් තියෙනවා. ඒ උපාදාය රූපයන්ට තමයි අයිති මොකද්ද? කතමන්තං රූපං උපාදා. උපාදා රූපය කියලා කියන්නේ මොකද්ද? මොනවද? ඉස්සරහ තියෙනවා වස්තු රූප කියලා. ඇහැ කන, නාසය, දිව, ශරීරය. මේවා උපාදාය රූප. ඊගාරුණ. මකියන්. නෑ නෑ උපාදාය රූප. ඇහැ කන දිව නාසය ශරීරය රූප රූප, සද්ද, ගන්ධ, රස මං හිතුව කේක ස්පර්ශයයි නෑ. ඊට පස්සේ රූපේ, සද්දේ, ගන්ධේ, රසය. ඈ එච්චරයි. ඒවට කියනවා ගෝචර රූප කියලා. මේ දැන් හොඳට මතක තියාගන්න ඕනේ මේ උපාදාය රූප ටික කරන්නේ. දැන් අපි දෙකට බෙදුවා මහ භූත රූප උපාදාය රූප කියලා. දැන් ඉස්සෙල්ලා අපි මහ භූත රූපය ඉගෙන ගත්තානේ. ඒ මහ භූත රූපය තමයි පොට්ටබ්බේට වැටෙන්නේ. තේරුණාද? මේ උපාදාය රූප ටිකයි දැන් මේ කරන්නේ. උපාදාය රූප වලට අයිති නැහැ පොට්ටබ්බ ධාතුව. කයට ගැටෙන පොට්ටබ්බ ධාතුව උපාදාය රූපයට අයිති නැහැ. ඔන්න ඔය දෙදීම නැති හින්දායි ඕක ගැන දන්නේ නැති හින්දායි අපිට මේ දර්ශනීය ජීවිතෙන් දකින්න බැරි. ඕතන තිබුණාම ඉබේම කෙලෙස් අතහැරෙනවා. මේ දර්ශනය. හොඳට ඒ දෙක මතක තියාගන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා අපි මහ භූත රූප ටික කළානේ. දැනට යන්න දැන් උපාදාය රූප කියන ටික ඉගෙන ගන්න ඕනේ ඇහැ කන දිව නාසය ශරීරය රූප ඒකට බාහිර දේවල් රූප ශබ්ද ගන්ධ රස එච්චරයි හරිද ඊට පස්සේ තව තියෙනවා ඉතින්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය මොකද ඈ මොකද ඇහෙන්නේ චිත්තේන්ද්‍රිය, කුරුසේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, කාය විඤ්ඤාප්ති, වචේ විඤ්ඤාප්ති, ආකාශ ධාතු, රූපස්ස ලහුතා, රූපස්ස මුදිතා, රූපස්ස කම්මඤ්ඤතා, උපචේ සම්තති ජරතා අනිච්චතා කබලින්කාහාර. මෙන්න මේ චිතේ ලක්ෂණ ටික තේරුම් කරගන්න ඕනේ. ඊට පස්සේ දැන් එතන ඉඳලා බුදුරජාණන් වහන්සේ මේ රූප ටික පැහැදිලි කරන එක තමයි මේ කරන්නේ. දැන් මේ කියපු රූප ටික පැහැදිලි කරනවා. දැන් ඔන්න රූප ටික ඔක්කොම කියලා තියෙනවා. ඔතනදී දැන් ජීවිතෙන් අපිට හඳුනා ගන්නයි තියෙන්නේ රූප කියන එක මොකක්ද කියලා. සබ්බන් රූපං ඔක්කොම රූප හැටියට ගත්තාම රූප කියන්නේ මොනවටද? ඔක්කොම රූප කියන්නේ මොනවටද? නාම රූප නෙමෙයි රූප කියන්නේ මොනවටද? සතර මහා ධාතු සතර මහා ධාතු නිසා පවත්නා උපාදාය රූප. උපාදාය කියලා කියන්නේ අසුරු කරගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්නවා අත නොහැර ඉන්නවා නොමුදා ඉන්නවා ආවද සතර මහා ධාතුව නොමුදා සතර මහා ධාතුව අතහරින්නේ නැතුව සතර මහා ධාතුව අල්ලගෙන සතර මහා ධාතුව නිසා පෙනෙන රූප හොඳට මතක තබා ගන්න ඕනේ උපාදාය රූපය කවදාවත් සතර මහා ධාතු නෙමෙයි මේ උපාදාය රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු එහෙම නෙමෙයි. සතර මහා ධාතු උපාදාය රූප නෙමෙයි. සතර මහා ධාතු සතර මහා ධාතුමයි උපාදාය රූපය උපාදායමයි සතර මහා ධාතු නෙමෙයි. එතකොටවත් උපාදාය රූපයකට පෙනී හිටින්ට බැහැ සතර මහා ධාතුව නැතුව. ඒ නිසායි උපාදාය කියලා කියන්නේ සතර මහා ධාතු නිසා පෙනෙනවා. නිසා විද්‍යමානයි. සතර මහා ධාතුවට පුළුවන් තනිව පෙනී හිටින්න උපාදාය රූපය නැතුව නුවණකට හෝ හසු වෙනවා. නමුත් උපාදාය රූපෙට බෑ කවදාවත් සතර මහා ධාතුව නැතුව පෙනී හිටින්න. එතකොට මෙන්න මේ සතර මහා ධාතුවත් උපාදාය රූපත් කියන මෙන්න මේ ධර්මතා දෙක තමයි අපි තෝරගන්න ඕනේ. ඒකෙදි ඉස්තරලාම අපි කෙටියෙන් මතක් කළ සතර මහා ධාතුන්ගේ ධාතු ලක්ෂණය දැන් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කියනවා උපාදාය රූපේ කියන්නේ මොකද්ද කියලා අර 23 විස්තර කරලා පෙන්නලා ඒකේ මුලින් මාතෘකාව කළා චක්කායතන සෝතායතන කියලා උපාදාය රූප ටික පෙන්වන්නේ ඊට පස්සේ අහනවා බුදුරජාණන් වහන්සේ කතමන්තං රූපං චක්කායතන දැන් ඔන්න ඒ ටික පැහැදිලි කරලා දෙනවා ඒ චක්කායතනයේ උපහදාය වූ මහ භූත නොවූ උපාදාය වූ චක්කායතනය කියන රූපේ මොකද්ද කියලා අහනවා යං චක්කුං චතුන්නම් මහ භූතානම් උපාදාය පසාදෝ අත්ථභව පරියාපන්න අනිදස්සන සම්පටිගා යේන චක්කුණා අනිදස්සේන සම්පටිගෙන රූපං සනිදස්සන සම්පටිගේ පටිකම් පස්සීවා පස්සතිවා පස්සිස්සතිවා පස්සේවා චක්කුම් පේතං චක්කායතනම් පේතං චක්කු ධාතු පේතා චක්කු ඉන්ද්‍රියම් පේතං ලෝකෝපේසෝ ద్వාරෝපේසෝ සමුද්දෝපේසෝ පණ්ඩරම්මේතං කිත්තම්මේතං වත්තුම්මේතං නෙත්තම්මේතං නයනම්මේතං ඕරිමතිරම්මේතං තීරම් පේතං ශුඤ්ඤෝ ගාමෝ පේසෝ ඉදන්තං රූපං චක්කායතං ඒ චක්කායතනය කියලා කියන්නේ මොකක්ද ඇහැ කියලා කියන්නේ මොකක්ද බුදුහාමුදුරු දේශනා කරන යම් ඇහැක් සතර මහා ධාතුන් නිසා පවතිනම් ප්‍රසාදේ වූ ආත්ම භව පරියාපන්න වූ තමා කෙරෙහි පවතින අනිදස්සන. ඊට මේ ඇහැ හොඳට තේරුම් කර ගන්න ඕනේ කවදාවත් ඇහැ කෙනෙක් දකින්න බැරි එකක්. තේරුණාද? සතර මහා ධාතුන් නිසා විද්‍යමාන අත්භව පරියාපන්න ඒ ඒ පුද්ගලයා කෙරෙහි වූ පුද්ගලයා තුල වූ තමා තුල වූ තමා කෙරෙහි වූ දකින්න බැරි පිනෙන්නේ නැති ඇහැ කියනවා නම් සනිදස්සන සම්පටික වූ රූපයේ ගැටේ නම් දකින්න පුළුවන් කෙනෙන දකින්න පුළුවන් ගැටෙන රූපය හා ගැටෙන මේ ඇහැ විස්තර කරන්න යන්නේ රූපේ දකින්න පුළුවන් පෙනෙන දකින රූපයක ගැටෙන ඇහැක් තියෙනවා නා ඒ ඇහැ මොකද්ද මහ භූතයන් නිසා උපන්න උපාදාය වූ තමා කෙරෙහි වූ දකින්ද බැරි ඇහක් තියෙනවා නම් මෙන්න මේ ඇහැට කියනවා එතකොට ඒ ඇහැ තුන් ආකාරකින් පෙන්වනවා. ඒ ඇහැ මේ දකින්න පුළුවන් පෙනෙන රූපය පෙනුනේ හෝ පෙනෙයි හෝ පෙනෙන්නේ නම් හෝ යම් රූපයක් අතීතයේ තියුණා නම් දැන් පේනවා නම් අනාගතයට පෙනෙන්නේ නම් ඒ පේනයි තමා කෙරෙහි වූ දකින්ද බැරි නමුත් ගැටෙන උපාදාය වූ ඇහැ මෙන්න මේ ඇහි ලක්ෂණ ටික කිව්වා අපිට මෙන්න මේ ටිකෙන් හොඳට තේරුම් කරගන්න ඕනේ ඇහැ කියන එක. එතකොට ඒ ඇහැට තියෙන පරයය නම් ටිකක් කියන බුදුරජාණන් වහන්සේ චක්කුම් පේතං චක්කු කියලා කියන්නේ මේ ඇහැට. ඒ ඇහැටම. එතකොට චක් ආයතන කියන්නේ ඇහැටම. චක්කු ධාතු කියන්නේ ඇහැටම. චක්කු ඉන්ද්‍රිය කියන්නේ ඇහැටමයි. ලෝකෝපේසෝ ලෝකේ කියලා කියන්නේ ඇහැටමයි. ద్వාරකේසු ద్వාරය කියලා කියන්නේ ඇහැටමයි. සමුද්‍රය කියලා කියන්නේ ඇහැටමයි. ඊට පස්සේ පණ්ඩරම් කියලා කියන්නේ ඇහැටමයි. හෙත්තම් කියලා කියන්නේ කෙට කියලා කියන්නේ ඇහැටමයි. වස්තුව කියලා කියන්නේ ඇහැටමයි. ඒ නෙත්තම් කියලා කියන්නේ ඇහැටමයි. නෙත කියලා කියන්නේ ඇහැටමයි. නයන කියලා කියන්නේ ඇහැටමයි. ඌරිම තීරේ මෙතර කියලා කියන්නේ. ඊතර කියන්නේ නිවන මෙතර කියලා කියන්නේ මෙතර කියලා කියන්නේ ඇහැටම. ඊට පස්සේ ශුන්‍යෝගාම පේසා ශුන්‍යෝගාමී අර ආසීසෝකුම් සූත්‍රයෙන් තියෙන ශුන්‍යෝගාමී කියලා ශුන්‍යෝගාම කියලා කියන්නේ ඇහැට. එතකොට මෙතනදී තේරුම් කරගන්න ඕනේ කරුණක් තියෙනවා මේ ඇහැ කියන එක ගැන හොඳට දැනගන්න ඕනේ. ඇහැ කියනකොට මේවා ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ ඇහැ අනිදස්සනයි. කවදාවත් දකින්න බෑ අපිට. දැකලා නෑ අපි. ඇහැ කියන එක කවදාවත් දැකලා නෑ. බුදුහාමුදුර වහන්සේ ස්වාමීන්වහන්සේගේ මහණේ නුඹලා කවදාවත් දැකලා නැත්තම් යමක්. දැකලා නැති දෙයක් කරපුවා නුඹලට කෙලස් ඇති වෙන්න පුළුවන්ද කියලා. කවදාවත් ඔයගොල්ලෝ නොදැක්ක දෙයකට ඔයගොල්ලන්ට රාග දේශ මොහ ඇති වෙනවද? ඇති වෙන්නේ දැකලා තියෙන දෙයකට නේද ඇති වෙන්නේ. එහෙනම් මේ ඇහි අනිදස්සන ස්වභාවය මොකද්ද? දකින්ද බැරි ස්වභාවය. ඇහැ හරියටම පිටින් දැක්කම ඇහැ අපිට දකින්න බෑ කියන අවබෝධය තියෙන තැන යනකම් යන්න ඕන. එතකොට ඇහැට තියෙන කෙලෙස් ඉබේම අපෙන් අත්හැරෙනවා. ඇහැ දකින්න බැහැ කියලා අනිදර්ශන කියලා බුදුහාමුදුරු පෙන්වුවේ ඇහි නියම ස්වභාවය ඒ ඇහි නියම ස්වභාවය ඇහැ අවබෝධ කළා ඇහැ පිරිසිඳ දැක්කා කියලා කියන්නේ මෙන්න මේ පෙන්නපු ලක්ෂණ ටික තියෙන තැනට අපේ මනස ගත්ත දවසට ඇහැ පිරිසිඳ දැක්කා එදාට ඇහැ අරබය කළ යුත්තක් අපිට නැහැ ඇහෙන් අපි මිදෙනවා. ඇහෙති ඇහැ ආරම්භය රාග දේශ මොහ හිතින්නේ. එතකොට ඇයි අපිට ඇහැ දකින්න බෑ කියලා කියන්නේ? ඔන්න දැන් ප්‍රශ්නේ එනවා ඇහැ දකින්න බෑ කියන උත්තරේ නැත්තේ අපිට අනිත් රූප ටික පිළිසිඳ නොදන්න නිසා. තේරුණාද? දැන් අපි කියනවානේ තව උපාදාය රූප තව 26ක් කිව්වනේ අපි. ඒ ටික පිළිසින් දැක්කම ඇහැ දකින්න බෑ කියන උත්තරේ එනවා. ඇහැ පිළිසින්ද දැක්කොත් අනිත්‍යව පිළිසින්ද දැක්ක හැකි අනිත්‍යව පිළිසින්ද දැක්කොත් ඇහැ පිළිසින්ද දැක්ක හැකි මේ රූප ටික එකට බැඳිලා තියෙනවා දැන් අපි කියමු ඇහැ පිළිසින්ද දකින්න බෑ කියලා කියන්නේ මම පේන රූපය හඳුනන්නේ නැති හින්දා හරියට නැත්තම් හිතට පේන රූප හඳුනන්නේ නැති හින්දා අපි ඉදිරියට මේක කතා කරගෙන යන් එතකොට හරියටම මේ කෙලෙසුන්ගේ මිදෙන තැනට මනස එන්නේ අපේ ඉබේමයි අපිට මේ ස්වභාවය ඉගෙනගෙන යන්න පුළුවන් දිගටම ඇහැ දකින්න බෑ කියන එක දැනටම උත්තරේ කෙටියෙන් කියාගෙන යන්නම් අපිට පුළුවන් ද අපේ ඇස් දෙකෙන් අපේ ඇස් දෙක බලන්න පේනවද ඔයගලන්ට ඔයගලන්ගේ ඇහැ එහෙනම් අතීතයේදී ඕගලන්ට ඕගලන්ගේ හැපෙන්න තියනවද? නැහැ. හෙට දවසේදී පෙනේද? නැහැ. දැන් පේන්නේ නැත්නම් අතීතයේදී පෙන්නලත් නැහැ අනාගතයට පේන්නේත් නැහැ. එතකොට ඇහැට පුළුවන් ඇහෙන් ඒකයි හැම වෙලාවම අර පෙන්වේ මුලින් අනිදස්සන සම්පටිග ඇහෙන් සනිදස්සන සම්පටිග රූපයක් දැක්කේ හෝ දකී හෝ දකින්නේ නම් කියලා පෙන්නේ. මේ ඇහැට කරන්න පුළුවන් රූප දකින්න එක විතරයි. රූප දකින්න එක විතරයි. ඒකයි. ආයි තව ඇස් දකින්න බෑ ඇහැට. මේ ඇහැට සාපේක්ෂව බාහිර තියෙන මේ ඔක්කොම රූප මිසක මේ තව ඇහැක් දකින්නව නෙමෙයි. දැන් අපි මේ රූපෙට කෝප්පේ කියලා නම් කළා වගේ මේ දකින්න රූපෙට ඇහැ කියලා අපි නම් කළා තියෙනවා. මෙතන ටිකක් දක්ෂ වෙන්න ඕනේ එතනයි. නමුත් අපිට අපේ ඇහැ කවදාවත් දකින්ද බැහැ. දැකලා නැහැ. මේ ඒකයි මම කිව්වේ ඊට පස්සේ අපි රූප ටික හඳුනගෙන යනකොටයි මේ ටික හම්බ වෙන්නේ. ඔකට මම අර උපමාවක් කියනවා. දැන් අවුරුදු 12 10ක 12ක පුංචි ළමයෙක් ගත්තොත් මේ පුංචි ළමයාගේ ශරීරය ඇතුලේ හදවත වකුගඩු අක්මා තියෙනවනේ තිබුණා කියලා මේ මට හදවත තියෙනවා වකුගඩු තියෙනවා අක්මා තියෙනවා ඒ පාට මේකයි හැඩ මේකයි කියලා ඒ ළමයා දන්නවද ඒවා පාට ඒව හැඟීමක්වත් වචනයක්වත් ඒ වර්ධයට රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ කිසිම කෙලෙසයක් එයාගේ ලෝකේ හැම එකක් නෑ නේද නමුත් එයා ඒ දේ නොදන්නවා වුණාට ඒ ටික ජීවිතය වෙලා ජීවිත පැවැත්මට උපකාර වෙලා නැද්ද තියෙනවා ඒ පුරාණ කර්මෙන් හටගත්ත ටිකේ ලක්ෂණ ඒක තමයි එයාට අලුතෙන් ප්‍රතිසන්දි ගන්න නිමිති නැති තැනක පිහිටලා ජීවිතේ පැවැත්මට කෘත්‍ය කරනවා. එතකොට ඒ වකුගඩුව ඉවර වුණොත් ඉවරම තමයි. තියෙන වකුගඩුව ඉවර වෙනවා අලුතින් වකුගඩුවකුත් නැහැ නෙවුණා. දැන් මේ ළමයා ලොකු වෙනකොට මේ ඇහෙන් වීඩියෝ පටියක් දිහා බලලා හරි මිනිහක් කපන එකක් දිහා බලලා හරි මේ තමයි වකුගඩුව කියන්නේ මේ තමයි හදවත කියන්නේ හදවත නෙළුම් මලක් වගේ වකුගඩුව අඹ ගෙඩියක් වගේ මේ වකුගඩුව හරස් කඩ කියලා ඔන්න දැනුමක් ඇති කරගන්නවා. දැන් එයා හිතාගන්නේ මේ වගේම වකුගඩුවක් තමයි මට තියෙන්නේ මංගාව තියෙන එකමයි මේ දැන් දන්නේ මම කියලා හිතන්නේ. දැන් එයාට මේ දැනුම කලින් තිබුණත් නැතත් මේ වකුගඩුව තිබුණානේ. ඒ දැනුමේ කිසිම සම්බන්ධයක් නැහැ. දැනුම ආගන්තුක එකක් නේද? ඔන්න ඔය දැනු ඔන්න ඔය දැන් ගන්න ටිකට තමයි කර්ම කියන්නේ. කියන වකුගඩුව දිය වෙනකොට හදවත දිය වෙනකොට තව වකුගඩුවක් හදවතක් හදාගන්න තියෙන දැනුම නිමිති ටික තමයි ඔය දැන් මනස කියන්නේ. ඒක. ඒකම කියන්නේ. දැන් අර ලොකු වෙනකොට මේ හදවත වකුගඩුව කියලා දැන් අපිට දැනුමක් තියෙනවානේ. කියනද නැද්ද? අපිට හිතෙන්නේ මේ කියන වකුගඩුව ගැනමයි කියලානේ. හිතෙන්නේ. නමුත් ওই දැනුම නැති කාලෙදී ওই වකුගඩුව අපිට තිබුණේ නැද්ද? තිබුණා. එදා ওই වකුගඩුවේ ක්‍රියාකාරීත්වයට හෝ ජීවිතයට අතර ප්‍රශ්නයක් වුණාද ඒ දැනුම අපිට නැහැ කියලා. ප්‍රශ්නයක්. එහෙනම් මේ දැනුම ආගන්තුකව පැමිණි එකක් මිසක ඒ ඉන්ද්‍රියට අයිති උදයක් නෙමෙයි නේද? ඒකයි බුදුහාම දේශනා කරන සංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට්ට මේ ආගන්තුක උපක්ඛිලේස වලින් මිනිස්සු කිලුට වෙලා තියෙනවා කේ. එතකොට දැන් මේ ආගන්තුක දැනුමක් ඇති කරගත්තාම තියෙන අවාසිය තමයි මරණ ආසන්න මොහොතදී උන් අපිට මුකුත් නැතුව වකුගඩුවක් තුනනම් ඒ ඇති ප්‍රතිසම්පියෝෂණය යන්නේ. තියෙන එක අතහැරනවා අලුතෙන් එකක් හදාගන්න තමයි යොදන්නේ. අපිට ජීවත් වෙද්දිම ජීවත් වෙද්දිම අර පොඩි ළමයාට තමන් ගාව තියෙන වකුගඩුව ගැන නිමිති නැහැ කියන වගේ අපේ වකුගඩුව අපිට සිහි කරන්නත් බෑ දකින්නත් බෑ නේද කියන තැනකට අවබෝධ වුණා නම් ඒ කියන්නේ අනිත් රූප හඳුනාගත්තා නම් මනසේ තියෙන චිත්තජ රූප හැට පේන වර්ණ රූප හඳුනාගත්ත නම් දන්නවා මේ සිහි කරන්නේ මෙහෙම රූපයෙන් කිසි වකුගඩු සිහි කරුව නෙමෙයි කියන එක දන්නවා. එහෙම වුණා නම් මේව සිහි කරන්න බෑ. අන්න ඒ වගේ අර්ථයක් තමයි මේ ඇහැට කියන්නේ. මේ ඇහැ ගැන නිමිති තිබුණත් නැතත් කුඩි ළමයා මේ ඇහැ කියලා දන්නේ වුණත් නැතත් එයාට තේුණානේ. මේ ඇහැ කියලා එයාට නිමිත්තක් තිබුණෙත් නැහැ, දන්නේත් නැහැ. දැන් අපිට පුළුවන් සිහි කරන්න ඇහැක්. ඇහැක් ගැන හිතන්න පුළුවන්. ඔය ටික තමයි කර්ම කියන්නේ. ඔය ටික තමයි කෙලෙස් කියන්නේ. ඒ ටික මේ ඇහැට කිසිම සම්බන්ධයක් නැහැ. ඒක අපිට පැහැදිලියි අපි මේක ටිකක් කරගෙන යන්න. ඔන්න ඒ ඇහැ කියන එක කිතියෙන් දැනගන්න අනිදස්සනයි දකින්න බෑ උපාදාය. ඊට පස්සේ මේ ඇහැගෙන එක එක ආකාරයකට අවධාරණය කරනවා. මොකද මේ ගැනමයි දැනගන්න ඕනේ. ඒ කියන්නේ අනිදස්සන ඇහි සප්පටික රූපේ ගැටුනේ හෝ ගැටේනම් හෝ ඊ ඇහැයි. අනිදස්සන ඇහෙන් සනිදර්ශන රූපයක ගැටුනේ හෝ ගැටේනම් හෝ ඊ ඇහැයි කියලා මේ ඇහැ රූපේ ගැටෙනවා නම් දකින්න පුළුවන් රූපය ඇහි ගැටේ නම් කියලා මේ දෙපැත්තෙන්ම පෙන්න පෙන්න ඇහැම තහවුරු කරන බුදුරජාණන් වහන්සේ මේ පිටු දෙකෙන්ම කරන්නේ ඒක මම මේ කෙටියෙන් කියේ ඒක මොකද මේ ටික තේරුම් කර ගැනීම හරහායි මුළු දහමම තියෙන්නේ මේ ටික අපි නොදකින නිසායි අපි මේ අනිමිත්‍ය චේතු විමුක්තියක් අපිට උපදවා ගන්න බැරි අනිමිත්‍ය වෙන්න බැරි වෙලා තියෙනවා අපිට නිමිති හැම වෙලාවෙම හිතින්නේ ඒ නිසායි ඊට පස්සේ කන කියන්නේ මොකක්ද කියලා අහනවා කන කියන එකත් සතර මහා ධාතුන් නිසා උපන්න ප්‍රසාද්‍ය වූ තමා කෙරෙහි වූ අනිදස්සන වූ දකින්ද බැරි කනක් තියෙනවා නම් යම් සද්දයක් එක්ක ගැටුණා නම් ගැටෙයි නම් ගැටෙන්නේ නම් ඒකටයි කන කියලා කියන්නේ ඒකෝර කනත් පෙන්නනවා බුදුරජාණන් වහන්සේ මහා භූත නිසා උපන්න නමුත් දකින්ද බැරි අනිදර්ශන කන කියන එක කාටවත් දකින්න පුළුවන් එකක් නෙමෙයි කියන්නේ මොකද ඒකට හේතුව මේ ධර්මයන් හඳුනා ගන්නට වෙන්නේ ඒ ඒ ධර්මයන්ට ප්‍රතිපක්ෂ ධර්මයන් හමු වෙන අවස්ථාවට මිසක ඊට මෙහා නිමිති වශයෙන් ගන්න පුළුවන් කමක් නැහැ. ඒකයි මේ කනට ඇහැට කනට ආයතන ධාතු කියලා කියන්නේ. ඒ නිසා අපි ඉදිරියට කරගෙන යමු. එතකොට කණේ ස්වභාවයත් දකින්න බෑ. කවදාම හරි දවසක අපි මේ කාම භූමියෙන් ගොඩ යන්නේ මේ පෙන්නන ලක්ෂණ තියෙන දැනට අපේ මනස ආපු දවසකයි කියන එක හොඳට මතක තියාගන්න ඕන. ඔයගලන්ට යම් දවසක තේරුනොත් කන කියන එක දකින්න බෑ. කන කියන එක කවදාවත් දකින්න බැරි එකක් කන කියන එක මහ භූත නෙමෙයි උපාදායයි කියන කාරණාව ඔයගලන්ට තේරෙන දවසක් වුණොත් එදාට ඔයගලන්ට කන ආරම්භය තියෙන රාග දේශ මොහ හිතින් කන අපි කවදාවත් දැකලත් නැහැ. දැන් දකින්නවත් නෙමෙයි. මේ මේ අනාගතෙට පේන්නේත් නැහැ කියලා දැක්කෝ. ඒක අනිදස්සනයි කියන්නේ. එහෙම වුණොත් ඕගොල්ලන්ට ඒ අවබෝධ වෙනකොට තේරෙනවා මෙච්චර කල් කන කියලා එහෙනම් අපි මේක නේද කරලා තියන්නේ කියලා වැරද්ද අහුවෙලා එතකොට තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට ඕගොල්ලෝ මිදෙන්නේ. එතකොට ඔන්න කන කියන එකත් තේරුම් කරගන්න මහ භූතනමේ උපාදායයි පුද්ගලයා කෙරෙහි වූ දකින්න බැරි නමුත් ගැටෙන, සද්දයන් සමග ගැටෙන තමා කෙරෙහි වූ කනක් තියෙනවා නම් අන්න ඒකටයි කන කියන්නේ. මෙත් නැති අනාගත දෙක දකින්න බැරි ටිකටයි නාසය කියලා කියන්නේ. ඊට පස්සේ දිවටත් මේවා මේ ගොඩාක් එකම දේ කියන කාරණාවල තියෙන එහෙම කියන්නේ ගියම ඔයගොල්ලන්ට එපා වෙන හින්දා කෙටියෙන් ගන්න මේ ටික පෙන්වන්න ඕනේ තැන් ටික පෙන්වන්නයි. ඊට පස්සේ දිවටත් දිවත් ප්‍රසාද රූපයක් මහ භූත නෙමෙයි දකින්න බෑ දැකලා නැහැ අනිදස්සනයි සප්පටිකයි ඒ කියන්නේ ගැටෙනවා නමුත් දැකලා නැහැ එතකොට අ රසය සමග අතීතයේදී රස සමග ගැටුනේ හෝ දැන් ගැටේ නම් අනාගතයට ගැටෙන්නේ නම් ඒකයි දිව කියන එක පෙන්නනවා. එතකොට දිව කියන එකේ හොඳට අර්ථය දැනගන්න ඕනේ දැකලා නැහැ දකින්නවත් නෙමේ දකින්නත් බෑ කියන එක. ඊට පස්සේ කය මේ කයත් සතර මහා ධාතුන් නිසා උපන්න උපාදාය වූ අනිදස්සන දකින්ද බැරි දැකලා නැති අනාගතයටත් පෙනෙන්නේ නැති දෙයක් තමයි මොකද්ද කය. තමන්ට තමන්ගේ කයට වුන් නැත්නම් මේ කාමලෝකේ ජීවත් වෙන්න පුළුවන් වෙයිද? බැහැ. ඒ තැනට ගත්තාම අපේ මනස ගත්තොත් කය අපිට පේන්නේ නෑ, පේන්න බෑ කියන තැනට ගත්තොත් මේ කය නොපෙනෙන විදිහට අරගෙන යන්නත් පුළුවන්. අපේ මනස ගත්තාම එතෙන්ට කය අපිට පේන මට්ටමේ ඉන්න තාක් අනිත් කටට පේනවා. මේකයි. මේ කය නොපෙනෙන විදිහට අරගෙන යන්න පුළුවන් ඕගොල්ලන්ට මේ කය නොපෙනෙනවා කියන තැනට එනකොට අපේ මනස ගේන්න පුළුවන්. ඒකයි ඒක ධර්මකාරය. එතකොට මේ කය කියන එකත් බුදුහාමුදුරු කය කියලා පනවලා තියෙන්නේ මහ භූත රූපයකට නෙමෙයි. උපාදාය රූපයක්. මහ භූතයන් නිසා පෙනෙන උපාදාය වූ ප්‍රසාදයක් තියෙනවා නම් ආත්ම භව පරියාපන්න ඒ පුද්ගලයා කෙරෙහි දැකලා නැති. මෙන්න මේ රූපේටයි කය කියලා කියන්නේ. කාය කියලා කියන්නේ. කොන දැන් ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන මේ ආයතන පහම දකින්න බැරි තැනට දැකලත් නැහැ දකින්නත් බෑ දකින්නේ නැහැ කියන තැනට අපේ මනස ගන්නවා. එදාට තමන්ට තමන් කියලා සිහි කරගන්න යමක් ඉතුරු නැහැ. ඉතුරු වෙන්නේ මේ දර්ශනය ගියාම මේ ටිකට අර්ථය ලැබෙනවා මේ ටික මේ විදිහටම අපිට අවබෝධ වෙනවා මේ ටිකෙන් ගෝචර කරගන්න ටික පුළුවන් වෙනකොට ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ටික තේරෙනකොට මේ ටික ඉබේම අවබෝධ වෙනවා. මේ ටික තේරෙනකොට ඒ ටික ඉබේම අවබෝධ වෙනවා. ඒ විදිහට තියෙනවා. දැන් මේ ටික ගැන අපිට ප්‍රශ්නේ තාම තියෙන්නේ අනිත් ගැන දන්නේ නැති හින්දා. දැන් මේවේ ප්‍රධාන ලක්ෂණ ටික මම මේ මතක් කරලා ඊට පස්සේ මම මේ එකින් එක විස්තර කරන ජීවිතේ මෙන්න මෙහෙමයි කියලා. ඔන්න දැන් ඔය පහට කිව්වා මේ ප්‍රසාද රූප පහක් කියලා. හරිද? මේ උපාදාය රූපයන්ගේ ප්‍රසාද රූප පහ කිව්වා. දැන් ඊට පස්සේ තියෙනවා ගෝචර රූප කියන්නේ. පහ. එතකොට ඒකෙන් ගෝචර රූපයන්ගෙන් උපාදාය රූප ගැන දැන් මේ කියන්නේ. මෙන්න මේ ටික හොඳට තේරුම් කරගන්න ඕනේ. මේ හරහා තමයි අපිට කෙලෙස් වැඩි පුරම දිගෙන්නේ මෙන්න මේ රූපය දන්නේ නැති හින්දා. කතමන්තං රූපං රූපේ කියලා කියන්නේ කතබන්තං රූපං රූපායතන රූපායතන කියලා කියන රූපේ මොකද්ද? ඔන්න යන් රූපං චතුන්නම් මහ භූතානම් උපාදාය යම් රූපයක් සතර මහා භූතයන් නිසා පවත්නා වූ ඈ වන්න නිභා එතකොට වර්ණයක් තියෙනවා නම් ඈ සනිදස්සන සම්පටික දකින්න පුළුවන්. ඔන්න හොඳට මතක තියාගන්න ඕනේ දකින්නවා යන ප්‍රඥාප්තියට යන දකින්න පුළුවන්. දැකලා දැනගන්න පුළුවන්. එකම එක තැනයි තියෙන්නේ රූපය විතරයි. රූපායතනය විතරයි. දකින්නවා යන, දකින්න පුළුවන් යන, දැක්කා යන කරුණකින් පනවනවා නම් පැනෙව්වා නම් ඒ පණෙන්නේ පනවන්නේ රූපයකට විතරයි. රූපයට චේතනන් දාන්න පුළුවන් නමුත් කොහොමදන්නත් රූපයක්මයි. දිට්ඨියක අපි යම් රූපයක් එල්ලලා තිබ්බොත් ඒ රූපය අපේ ජීවිතය වෙනවද? දිට්ඨියේ එල්ලලා තියෙනවා නම් රූපයක් මේ ඇහෙන් ඒ රූපය අපිට බලන්න පුළුවන් නේද? පුළුවන් දෙයිද? පුළුවන්. දැන් අපි මෙහෙම බලනකොට ඒ රූපය මගේ ජීවිතයේ කොටසක් යන ගණිත යනවද? යන්නේ නැහැ. නේද? එතකොට ඔන්න රූප කියලා කියන්නේ මොකද්ද? වර්ණ සනිදස්සන වූ සප්පටික වූ වර්ණ සතහනක් තියෙනවා. මොකද්ද? නිල් පාට පේනවා නම් කහ පාටට පේනවා නම් ලේ පාටට පේනවා නම් සුදු පාටට පේනවා නම් කළු පාටට පේනවා නම් තැඹිලි පාටට පේනවා නම් කොළ පාටට පේනවා නම් එතකොට අඹ කොළ අඹදළු පාටට පේනවා නම් එහෙම නැත්නම් දිගක් කියලා පේනවා නම් කෙටි කියලා පේනවා නම් පොඩි කියලා පේනවා නම් මහතයි කියලා පේනවා නම් වටක් කියලා පේනවා නම් හතරස් බවක් පේනවා නම් චතුරස් ආකාරයක් පේනවා නම් සොළොස් ආකාරයක් වෙනවා නම් 18 ආකාරයක් වෙනවා නම් නිම්නයක් හැටියට පේනවා නම් කලයක් හැටියට පේනවා නම් ඡායාවක් හැටියට පේනවා නම් එතකොට මේ ආතාප අවුවේ පාට කියලා පේනවා නම් ආලෝකයක් පේනවා නම් අන්ධකාරයක් පේනවා නම් දුමක් පේනවා නම් චන්ද්‍ර මඩලක් පේනවා නම් සඳ මඩලේ පැහැය කියලා පේනවා නම් හිරු මඩලේ පැහැය කියලා පේනවා නම් තාරකා වර්ණය කියලා පේනවා නම් ආදාස මණ්ඩලස වනනිබ හැඩපතක කියලා පේනවා නම් ඈ එතකොට මේ රත් රිදී කියලා පේනවා නම් රත්තරන් පාට කියලා පේනවා නම් එතකොට මැණික් වගේ පේනවා නම් තව යම් කිසි තියෙනවා නම් අස්ති රූපං චතුර්ණ මහ භූතං යම් කිසි තව තියෙනවා නම් සතර මහා ධාතුන් නිසා පෙනෙන පහසටහනක් වර්ණ සටහනක් තියෙනවනම් මෙන්න මේකට කියනවා රූපය කියලා රූපායතනය කියලා. එතකොට හොඳට මතක තබා ගන්න ඕනේ මේ රූපය කියලා කියන්නේ යම් වස්තුවක වර්ණ සටහනක් හෝ හැඩ සටහනක් හෝ පැහැ සටහනක් හෝ පෙනෙනවා නම් මෙන්න මේ පෙනෙන වර්ණ සටහන හැඩ සටහන පැහැ සටහන දිගයි හතරස් රවුම් හුලස් කියලා වටස් කියලා ඒ මොන විදිහකට හරි පෙනෙන බවක් වෙන මේ ටික තමයි කියන්නේ මොකද්ද වර්ණ රූපෙම තමයි කියන්නේ රූපායතනය කියලා. රූපායතනය කියලා. හොඳට ඒක මතක තියාගන්න ඕනේ. එතකොට මේ සද්දායතනය කියලා කියන්නේ මොකද්ද? ඒ සතර මහා ධාතුන් නිසා කෙනෙන මේ ලක්ෂණ ටික හොඳට තේරුම් කරගන්න ඕනේ. සතර මහා ධාතුන් නිසා කෙනෙන්න උපාදාය වූ අනිදස්සන වූ හොඳට තේරුම් කරගන්න ඕනේ මේ මේ සම්දර්ශන අනිදස්සන අනිදස්සන වූ සප්පටිගු දකින්න බැරි ශබ්ද තියෙනවනම් මොනවද ඒ දකින්න බැරි ශබ්ද අපි අහලා තියෙන්නේ දකින්න බැරි ශබ්ද මොනවද? දේවි ශබ්ද. ඒ කියන්නේ බෙර සද්දයක් කියනවා නම් එතකොට මිනි බෙර සක්හඬ පනා බෙර ගීත හඬ වැයුම් හඬ එතකොට පොළසන් දෙන හඬ සත්‍යයන්ගේ හඬ මේ සුලං හඬ දියාමන හඬ මිනිස් හඬ නොමිනිස් හඬ කියලා අපි කතා කරන හඬවල් තියෙනවා නම් ශබ්ද තියෙනවා මේ හැම සද්දයකම යථාර්ථය මොකද්ද? මහ භූත නෙමෙයි උපාදායයි කවදාවත් මේ සද්ද දකින්න බෑ. එතකොට ඕගොල්ලෝ සද්දේ ලක්ෂණ හරියට දැනගත්තොත් කවදාවත්ම දැකපු සද්දේ හොයාගෙන ඕගොල්ලන්ට යන්න බෑ. ඇයි සද්දේ කියන එක අපි කවදාවත් දැකලා නැත්නම් ඕගොල්ලන්ට ඒ සද්දය කියන තැනට ආපහු යන්න පුළුවන්ද? ඔයාලට යන්න බැරි වෙනවා. මේ කෙලෙස් සම්පූර්ණ අනිත්‍යත්වයට යන විදිහට තමයි නොසිටින විදිහට තමයි තියෙන්නේ මේකේ අර්ථය තේරුම් ගන්න. මේ අර්ථ ටික තේරෙන්නේ නැති හින්දායි අපිට මේ කෙලෙස් වශයෙන් හැතරෙන්න පුළුවන්කම තියෙනවා. ඔන්න හොඳට තේරුම් කරගන්නවා සද්ද රූපය කියන එක උපාදායයි මහ භූත නෙමෙයි නමුත් දකින්නත් බෑ. ඊට පස්සේ ගන්ධ රූපය කියලා කියන්නේ මොකද්ද? මහ භූතයන් නිසා පවතින උපාදාය වූ ගන්ධයක් තියෙනවා නම් දකින්න බැරි. ගන්ධය කියන එකත් පේන්නේ නැහැ. මොනවද ඒ ගන්ධ මොනවද ගන්ධ අපි කියනවා නම් මේ මල් වල මුල් වල ගඳයි හර වල ගඳයි පොතු වල ගඳයි පත් වල ගඳ මල් ගඳ ගෙඩි වල ගඳ එතකොට කුණු ගඳ සුවඳ කියලා යම්තාක් අපි ගන්ධයන් ගැන කතා කරනවා නම් මේ හැම ගන්ධයක්ම නාසයේ ගැටෙනවා මහ භූත නෙමෙයි උපාදායයි නමුත් කවදාවත් දැකලා නැහැ දකින්න බෑ දකින්නෙත් නැහැ ඔන්න ඔය කියන ලක්ෂණ ටික තැනට අපේ මනස එන්න ඕනේ. මේ පොතේ පෙන්වන තැනට අපේ මනස ගන්න ඕනේ. ඒ තැනට මනස එනකන් අපි රූපය ඉගෙන ගන්න ඕනේ. එදාට අපි රූපයෙන් මිදෙනවා නාම ධර්ම ප්‍රකට වෙන්නේ දැන් අපි මේ හිතට පේනේ නාම ධර්මයි කියලා අපි කතා කළාට රූපයයි කියලා අද ජීවිතයේ ඉඳලා තියෙන හින්දා රූපය කියන එක පිළිසිඳ නොදැක්ක හින්දා අපිට නාම ධර්ම කියන එක ප්‍රකට කරගන්න බෑ. ඊට පස්සේ රස ආයතනය රස ආයතනය කියලා කියන්නේ සතර මහා ධාතුන් නිසා පවත්නා මහ භූතන වූ උපාදාය වූ යම් රසයක් තියෙනවා නම් ඊට පස්සේ මොකද ඒ රස මුල් රසය හඳ රසය, පොතු රසය, පත් රසය, මල් රසය, ගෙඩි රසය, ඇඟුල්ලේ මිහිරිය, තිත්තේ, කුළුය, ලුණුය, දියුල් රහය, කහට රහය, මිහිරි රහය, නොමිහිරි රහය කියලා අපි යම් රසක් ගැන හඳුන්වනවා නම් මේ රස කියන එක මහ භූත නෙමෙයි උපාදායයි ඒව දැකලත් නැහැ දකින්නවත් නෙමෙයි දකින්නත් බෑ කියන තැනකින් තියෙනවා. ඒ නිසා ඔගොල්ලෝ බුද්ධිමත් වෙන්න කියන එකත් මතක් කරනවා මේ කියන එක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න කොහොම හරි මේ ජීවිතේට පිහිටක් රැකවරණයක් කරගන්න කියන එකත් පෙන්නනවා ඒ සඳහා මේ දේශනාව හේතුපනිශ්‍රියම වේවා හොඳයි එහෙනම් කල්පනා කරගන්න මේ කිම්වත් පිළිස බොහෝම ශ්‍රද්ධාවෙන් ගෙවල් දොරවල් වල නොයෙක් කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මමේව බුද්ධෝ මමේව ධම්මෝ මමේව සංඝෝ බුදුහාමුදුරෝ මගේමයි ධර්මයේ මගේමයි සංඝරත්නයේ මගේමයි කියන අදහස් ඇතු වචන ටික නොකියුවත් ක්‍රියාව තුළින් තුනුරුවන් සැඟවෙන තැන් පිහිට තැන් කරගෙන තුනුරුවන් කෙරේ විශ්වාසය තබාගෙන මෙතෙන්ට ඇවිල්ලා මේ ධර්ම ශ්‍රවණය කළා මහ කුසලය સિદ્ધ කරගත්තා මේ સિદ્ધ කරගත්තා වූ සියලුම කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයෙන් මේ පින් උතුම්වත් මේ පුණ්‍ය උතුම්ගේ වල දුරවල් රැකිරක්ෂා දිස්ත්‍රික්කයට අධිකෘත ශාසන මාමුගිෂ්ඨකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගෙන යන දිවිත් පතන බෝධිකින් උතුම් වන සනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සම්පදං ඒ වගේම කල්පනා කරගන්න මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් මේ පින්වත් සියලු දෙනා නම් මෙසේ කාල යාත්‍රා කළා වූ සියලුමියගේ ඥාතීන් සිහිපත් කරගන්න.